අපි මේ භාවනා වැඩසටහනට මාතෘකා වශයෙන් තබාගත්තේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ එන ප්‍රථම නාථකරණ සූත්‍රය. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ විශේෂ කරුණු කීපයක් අපිට මතක් කරලා දෙනවා. මොකද දැන් භාගතුන් වහන්සේත් එකතකින් දන්නවා දැන් මේ බුද්ධ ශාසනය භාගතුන් වහන්සේගේ පරිණිරවාණයෙන් පස්සෙත් පවතිනවා. එතකොට ඇතම් විට කෙනෙක් හිතන්න පුළුවන් කිසිම සරණක් පිහිටක් ආරක්ෂාවක් උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ නැති වෙයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ධර්මය හරහා අපිට පෙන්වලා දෙනවා මේ ආරක්ෂාවක් පිහිටක් සරණක් අපි තුලම ඇති කරගන්නේ කොහොමද කියලා භාගතුන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා. විවිධ තැන්වලදී බුදුරජාණන් වහන්සේ තමන්ගේම ඇසුර බලාගෙන තමන්ගේ රූපේම දකිමින් පිටුපසින් ආව අයව එලවලා දාලා භාගතුන් වහන්සේ කියන්නේ මේ ධර්මයේම පිහිට කරගන්න කියලයි. ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේව දකින්න කියන එක බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වලදී මතු කළා අවවාද වශයෙන් කියලා දීලා තියෙනවා. එතකොට මේ සූත්‍රයේදීත් ඇත්තටම භාගතුන් වහන්සේ පෙන්නලා දෙන්නේ අන්නේ වගේ බොහොම මොහුකුරාගිය කරුණු 10ක් අපේ ආරක්ෂාව සලසා දෙන බව තමයි භාගතුන් වහන්සේ පෙන්නලා දෙන්නේ. එතකොට අපි සාකච්ඡා කළා ඒකේ පළවෙනි කාරණය වශයෙන් සිල්වත් වීම සම්බන්ධයෙන්. ඊළඟට ඒකෙහි දෙවෙනි කාරණය වශයෙන් භාගතුන් වහන්සේ පෙන්වලා දීපු ශ්‍රී සද්ධර්මය හොඳින් අහලා දැනගෙන හිතින් පරිකල්පනා කළා හොඳින් හිතලා බලලා ditthිය පිරිසුදු කරගත්තා නම් අන්න ඒ බහුශ්‍රృత භාවය දෙවෙනි සනාත කරන ධර්මයක් ආරක්ෂාව සල්පයා දෙන ධර්මයක් වශයෙන් අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි ඊයේ සාකච්ඡා කළා මේ කල්යාණ මිත්‍රත්වයේ තියෙන වැදගත්කම සම්බන්ධයෙන්. යහපත් කල්යාණ මිත්‍රයෙක්ගේ ගුණ ධර්ම පිළිබඳව එතුමාව ඇසුරු කිරීමේ තියෙන වැදගත්කම වටිනාකම අපිට ඒ හරහා සිද්ධ වෙන යහපත සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. අද පින්වත්නි අපි මාතෘකා වශයෙන් තබා ගත්තේ ඒ නාථකරණ සූත්‍රයේ අපිට ආරක්ෂාව සලසා දෙන හතරවෙනි කාරණය. භාගතුන් වහන්සේගේ වචන වලින් කියවෙන්නේ යම්පි භික්ඛවේ භික්ඛු සුවචෝ හෝති. සෝවචස්ස කරණේහි ධම්මේහි සමන්නාගතෝ. කමෝ පදක්කිනක් ගාහි අනුශාසනින්. අයම්පි ධම්මෝ නාත කරනෝ. එතකොට දැන් අපි ඊයේ සාකච්ඡා කරපු ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයයට සෑහෙන්න පිටුවහලක් ලබා දෙන කරුණු කීපයක් තමයි ඊළඟට භාගතුන් වහන්සේ මේ ආරක්ෂාව සපයා දෙන කාරණේ වශයෙන් පෙන්වලා දෙන්නේ. සුවචෝ හෝති. සුවචයි සුවචයි කියලා කියන්නේ බොහොම කීකරුයි. බොහොම පහසුවෙන් අවවාද කරන්න පුළුවන්. අවවාද පිළිගන්නාසුලුයි. දැන් මේ පිටුතුන් දන්නවා ඔය කරණීය මෙත්ත සූත්‍රය අපි කාටත් හුරු පුරුදුයි. ඒකේ පවා මේ සුවච කියන ගුණය සඳහන් වෙනවා. බොහෝ තැන්වල එතකොට මේ සුවච බව, කීකරු බව බුදුරජාණන් වහන්සේ මේ ආධ්‍යාත්මික ගමනේ තිබිය යුතු ගුණධර්මයක් වශයෙන් පෙන්වලා දෙනවා. ඊළඟට කමෝ කමෝ කියලා කියන්නේ ඉවසනවා. දැන් අපිට නිතරම අපි කැමති දේම ඉෂ්ට සිද්ධ නොවුනහම අපේ හිතේ යම් ප්‍රකෝප වීමක් නොයවසනසලු බවක් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ ගමනේදී අපිට ඉවසන්න සිද්ධ වෙනවා. එතකොට මේ කියන කාරණාවට අදාළව නම් අපිට යම්සි කෙනෙක් අවවාදයක් අනුශාසනාවක් කරනකොට ඉවසන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඇතැම් විට කරන අනුශාසනාව අපිට සමාලාවට අදාළ නොවෙන්නත් පුළුවන්. අපිට කරන චෝදනාව සමාලාවට අපි ඇත්ත වශයෙන් නොකරපු දෙයක් හා සම්බන්ධ වෙන්නත් පුළුවන්. නමුත් එකපාරටම අපි ඒකට විරුද්ධ වෙන්න නොවි විරුද්ධ වෙන්න නොගihin අන්න ඉවසන සුළු බවක් තියෙනවා. ඒ වගේමයි යහපත් දෙයකින් අපිට අවවාද කරනවා නම් ඒකත් බොහොම ඉවසන සුළුව මධ්‍යස්ථ සිතින් අහගෙන ඉන්නවා. ඊළඟට ඊටත් එහා ගිහිල්ලා හරිම ලස්සනට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පදක්කිනක් ගාහි අනුශාසනින්. දැන් මේ කරන අනුශාසනාව බොහොම ගෞරවපූර්වකව පිළිගන්නවා. දැන් ආවට ගියාට පිළිගන්නව නෙමෙයි. මේ කරන අනුශාසනාව බොහොම ගෞරවයෙන් ප්‍රදක්ෂිනා කරලා වන්දනාව කරලා පිළිගන්නවා. එක අතකින් බැලුවාම වර්තමානයේ අපි ගත කරන සාමාන්‍ය ජීවිතයට වඩා මේ බුදුරජාන් වහන්සේ පෙන්වන ධර්ම මාර්ගය හරිම නිහතමානී ගමනක්. මොකද ඒකෙදි අපි කලින් නොගිය ගමනක් තමයි යන්න තියෙන්නේ. අපි මේ සංසාරේ පුරාවට ගිහිල්ලා තියෙන්නේ පුළුවන් තරම් කෙනෙක් පුද්ගලයෙක් හදාගෙන ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ආත්ම දෘෂ්ටියක් ගොඩනගාගෙන ගිය ගමනක්. නමුත් දැන් අපිට යන්න වෙලා තියෙන්නේ බොහොම ඇතුළට නැඹුරු වෙලා ආධ්‍යාත්මය වර්ධනය කරගනිමින් යටහත් පහත්ව යන ගමනක්. ඉතින් අපි බොහොම සැලකිල්ලෙන් මේ කාරණා තේරුම් ගත යුතුයි. එහෙම නැතුව අපි හිතුවොත් දැන් මේ මේ කරුණ වලින් මම දක්ෂයි මේ මේ මට්ටම් වලින් මම ඉහළට ගිහිල්ලා තියෙනවා. නිසා මම අනිත් අයගේ අවවාද ලබන්න සුදුසු කෙනෙක් නෙමෙයි. මම අවවාද දෙන්න සුදුසු කෙනෙක් කියලා අන්න එතකොට අපිට වරදිනවා. මොකද මේ අපි යන ගමන කලින් නොගිය ගමනක්. සාමාන්‍යයෙන් පොතින් පතින් එක හෙලාම අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි ගමනක්. ඒ නිසා අපි බොහොම අහිංසක විදිහට නිහතමානීව මේ ගමන යා යුතු වෙනවා. එතකොට අපේ මේ බුද්ධ ශාසනයේ බොහෝම සුවච වෙච්ච භික්ෂුන් වහන්සේලා අතර රාහුල ස්වාමීන් වහන්සේට මුල් තැන ලැබෙනවා. මේ පිටුතුන් දන්නවා රාහුල ස්වාමීන් වහන්සේ ඇත්තටම අවුරුදු 7 දී භාගතුන් වහන්සේ කිඹුල්වත්පුර නුවරට වැඩම කරපු අවස්ථාවේ යසෝදරා යසෝදරාව එවනවා මේ භාගතුන් වහන්සේ වෙතට බුදුරජාණන් වහන්සේගෙන් දායාදයන් ඉල්ලගෙන එන්න කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කිසිම ධනයක් පැත්තෙන් දෙන දායාදයක් නැහැ. ඊට වඩා ආර්ය ධනයක් පැත්තෙන් භෞතික ධනයක් ඉක්මවල ගිහිල්ලා ආර්ය ධනයක් දෙන්න ආර්ය දායාදයක් දෙන්න මේ රාහුල පුංචි කුමාරයව ඒ වැඩ සිටිය නිග්‍රෝධාරාමයට රැගෙන යනවා. රැගෙන ගිහිල්ලා භික්ෂුන් වහන්සේලාට සරියුත් මහරහතන් වහන්සේට බාර දෙනවා පැවිදි කරන්න කියලා. ඉතින් මේ පින්වුතුන්ට මතකයි එතකොට සුද්ධෝදන රජතුමා කැළඹිලා ඇවිල්ලා විවිධාකාර ඉල්ලීම් කරලා ඉතින් මේ අන්දමින් කෙසේ නමුත් රාහුල ස්වාමීන් වහන්සේ පළවෙනි සාමණේර ස්වාමීන් වහන්සේ වශයෙන් ඔන්න ශාසනයට එකතු වෙනවා. දැන් පින්වත්නි මේ රාහුල ස්වාමීන් වහන්සේට විවිධාකාර කාරණා තියෙනවා මාන්නයක් ඇති කරගන්න. උඩඟුකමක් ආඩම්බරකමක් ඇති කරගන්න. මොකද තමන්ගේ පියතුමා ලෞතුරා බුදුරජාණන් වහන්සේ. ඒ වගේම තමන් මේ ඉන්නේ තමන්ගේම රාජධානියේ. තමන්ට ලැබෙන්න තිබිච්ච රාජධානියේ. තමන්ගේ සීයා ඒ රාජධානියේ රජතුමා. ඒ වගේමයි තමන්ගේ ගුරුතුමා එතුමා තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. එතකොට මේ සියලු காரணා මුල් කරගෙන ඊටත් එහා මෙතුමා ශාක්‍ය වංශිකයෙක්. මොකද සාමාන්‍යයෙන් එදා ඉන්දියාවේ සෑහෙන කුලගෝත්‍ර සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වපු යුගයක්. ඉතින් ශාක්‍ය වංශික කිව්වහම ලොකු ගෞරවයක් තිබුණා. එතකොට මේ මේ කාරණයත් ලොකු මාන්නයක් ඇති කරගන්න සෑහෙන කාරණයක් වෙනවා හේතුවක් වෙනවා. නමුත් එන්වත් මේ රාහුල සාමින් වහන්සේ ගත කළා තියෙන ජීවිතය අපි කාටත් ආදර්ශවත්. අපි කාටවත් ආදර්ශයන් සපයනවා. දහමේ සඳහන් වෙන විදිහට උන්වහන්සේ හැමදාම උදේට නැගිටලා වැලිදෝතක් අතට අරගෙන උඩට විසිකල්ලා කියනවලු ප්‍රාර්ථනා කරනවලු මේ වැලිදෝතේ තිබුණ වැලිකට පමණට මට අද දවසේදී මගේ ගුරුවරුන්ගෙන් වැඩිහිටියන්ගෙන් මට අවවාද ලැබේවා කියලා. ඉතින් මේ විදිහට බොහොම සුවචව කීකරුව ගත කරන මේ රාහුල සාමීන් වහන්සේගේ චරිතය තව දුරටත් පරීක්ෂා කරන්න උවමනා වෙච්ච ඇතැම් සාමීන් වහන්සේලා. ඉතින් මේ රාහුල සාමීන් වහන්සේ බොමලු ඇමදලා වත්පිළිවෙත් කළා බොහොම හොඳින් තැම්පත් කරලා තියපු ඉදල් කොසු ආදිය නැවතත් මේ පාරට ඇදලා දාලා පොඩ්ඩක් අවුල් පහුල් කළා ඊළඟට මේ වෙනත් කෙනෙක් ඇවිල්ලා අහනවලු මේ කාගේ වැඩක්ද මේ කවුද මේ විදිහට මේ සියල්ල අවුල් කරලා දාලා තියෙන්නේ කියලා ඇහුවාම ඉතින් මේ ස්වාමින් වහන්සේව පරීක්ෂා කරන්න රාහුල පොඩි ස්වාමින් වහන්සේව පරීක්ෂා කරන්න අනිත් අය කියනවලු මේ මේ පොඩි රාහුල හාමුදුරන්ගේ වැඩක්. ඉතින් මෙහෙම කියලා චෝදනා කරාම උන්වහන්සේ ඒවට ප්‍රතිඋත්තර දෙන්න යන්නේ නැතුව නිදහසට කාරණා කියන්න යන්නේ නැතුව තමන් නෙමෙයි කියලා එකපාරටම කියන්න යන්නේ නැතුව බොහොම නිහතමානීව නැවතත් අර අවුල් කරපු දේවල් නැවත නිවරවලුව තියලා යම්කිසි තැනක අපිරිසුදුලා තියෙනවනම් නැවතත් ඒවා පිරිසුදු කළා නැවතත් වැඳලා සමාව ගන්න මට්ටමකට කීකරු වෙලා තියෙනවා. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුල සුවච වූ භික්ෂූන් වහන්සේලා අතර උන්වහන්සේ අගතැම්පත් වෙලා තියෙනවා. එතකොට පින්වත්නි, ඒ වගේමයි තවත් අවස්ථාවක අනිත් භික්ෂූන් වහන්සේලාට වැඩිහිටි භික්ෂූන් වහන්සේලාට සියලුම කුටි පැවරුවාට පස්සේ මේ රාහුල ස්වාමීන් වහන්සේට ඉන්න තැනක් නැහැ. එතුමාට ඉතින් කියන්න තිබුණා මේ මට හොඳ කුටියක් ලැබෙන්න ඕනේ මොකේ මොකද මගේ පියතුමා තමයි බුදුරජාණන් වහන්සේ. ඔබගේ ශාස්ත්‍රූන් වහන්සේ. ඉතින් මට කුටියක් නොදී අනිත් අයට කුටි දීලා කොහොමද කියලා එක්තරා අන්දමකින් අපිට උන්වහන්සේට යමක් කියන්න තිබුණා. නමුත් එහෙම කරලා නැහැ. උන්වහන්සේ ගිහිල්ලා ඉන්න තැනක් නැතිකමට වැසිකිළියේ තමයි එදා රාත්‍රී ගත කළා තියෙන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ උදේ උගුර පාදනකොට තමයි දැනගෙන තියෙන්නේ මේ රාහුල පොඩිසාමින් වහන්සේ රාත්‍රියේ මුළුල්ල ගත කරලා තියෙන්නේ. අර තමන්ට නිවැරදි තමන්ට කුටිසෙනසුණක් නොලැබුණ නිසා ගත කරලා තියෙන මේ වැසිකිළියේ බව. ඊට පස්සේ තමයි භාගතුන් වහන්සේ මේ සාමණේර ස්වාමින් වහන්සේලාට භික්ෂූන් වහන්සේලාත් එක්ක දවස් කීපයක් ඉන්න අවසර දීලා විනය ශික්ෂාපද පනවලා තියෙන්නේ. එතකොට පින්වත්නි මේ බඳු කාරණා වලින් අපිට පැහැදිලි වෙනවා මේ ශාසනයේ බොහෝම ගෞරවාන්විත পদවියක් ගෞරවාන්විත තැනක් හිමි වෙලා තිබිච්ච ඒ රාහුල සාමින් වහන්සේ ඊ타ම නිහතමානීව තමන්ගේ ජීවිතය තුලින් ඉදිරි අනාගතයට අපිට ලොකු ආදර්ශයක් සපයලා දීලා තියෙනවා. එතකොට මේ අවවාද අනුශාසනා ලැබීම ඊළඟට ඒ සඳහා සුදුසු වීම සුවච වීම සම්බන්ධයෙන් ධම්මපදයේ හරි ලස්සන ගාතාවක් එනවා. නිධීනංව පවත්තාරං යං පස්සේ වජ්ජ දස්සිනං නිග්ගයිහවාදින් මේධාවින් තාදිසං පණ්ඩිතං භජේ තාදිසං භජමානස්ස සෙය්‍යෝ හෝති න පාපියෝ මේ ධම්මපදයේ පණ්ඩිත වර්ගයේ එන ගාතාවක් මේ කාරණාවේදී බුදුරජාන් වහන්සේ පෙන්වලා දෙන්නේ නිදිහිනංව පවත්තාරං යම්පස්සේ වජ්ජ දස්සිනං යම්සේ පඬිතේක් ගුරුතුමෙක් අපිට වඩා බොහොම දැනුමක් දැනුමක් තියෙන උත්තමේ අපිට නිග්‍රහ කළා නිග්ගහ්‍ය වාදින් මේදාවින් අපිට නිග්‍රහ කළා පෙන්වලා දෙනව වරදක් ඒ වරද බුදුරජාණන් වහන්සේ කියන්නේ හරියට අපිට නිධානයක් පෙන්ලා දුන්නා වගේ පිළිගන්න පුළුවන් නම් අන්න ඒ විදිහට නිග්‍රහ කළා අපිව හදන පඬිතෙක්ව අපි ඇසුරු කරනවා නම් තාදිසං භජමානස්ස සෙය්‍යෝ හෝති න පාපියෝ අන්න අපි ඒ ප්‍රතිඵලයක් වශයෙන් ඒ උත්තම පුරුෂයාව ඇසුරු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අපි උතුම් භාවයටපත් වෙනවා කිසිසේත්ම පාපී ස්වභාවයකටපත් වෙන්නේ නැහැ කියන කාරණය භාගතුන් වහන්සේ පෙන්ලා දෙනවා. එතකොට පින්වත්නි මේ අපි අවවාද ලබනකොට අනුශාසනා ලබනකොට අපේ හිත රිදෙන තැන් අනන්තවත් එන්න පුළුවන්. ඒ වගේමයි අපේ ගුරු උතුමන් වහන්සේලා අපිට අවවාද දෙන වැඩිහිටියෝ ගුරුවරු නිතරම අපිට අපේ හිත සතුටු වෙන දෙයක්ම කියනවා නම් ඉතින් එකාතකින් අපේ හදන්න දෙයක් නැති තරම්. නමුත් අපේ හදන්න දෙයක් තියෙනවා නම් අපේ වැරදි තියෙනවා නම් ඒ වැරදි පෙන්ලා දීමෙන් පෙන්වලා දීමෙන් තමයි අපිට නිවැරදි වෙන්න හැකියාව ලැබෙන්නේ. නැත්තම් අපි හිතන් ඉන්නවා අපි නිවැරදි කියලා. ඉතින් අපිට වඩා දැනුමක් තියෙන, පළපුරුද්දක් තියෙන, හැකියාවක් තියෙන, ගුණයක් තියෙන කෙනෙක්. ඒ නිසා අපිට වරදක් පෙන්වලා දුන්නා නම් අපිට පුළුවන් නම් නිහතමානීව ඒ වරද පිළිගන්න, පිළි අරගෙන ඒක සකස් කරගන්න අන්න අපි සංසාරයක් පුරා අරන් යන්න තිබිච්ච වරදක් මේ අවස්ථාවේදී නිහතමානී වීම නිසා වරද පිළිගැනීම නිසා අන්න හදාගන්න අවස්ථාව ලැබෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේක මේ නිධානයක් පෙන්නලා දුන්නේ කියලා ගෞරවයෙන් පිළිගන්න කියලා. ඊළඟට මේ සඳහන් කරන කාරණාවල ප්‍රධානම කාරණයක් තමයි සෝවචස්ස කරණේහි ධම්මේහි සමන්නාගතෝ. දැන් අපි මේ පාඨයේ තියෙනවා ඉවසන සුළු බව අවවාද අනුශාසනා බොහෝම ගෞරවයෙන් පිළිගන්නා සුළු බව සුවච බව. ඊළඟට මේ සුවච බව ඇති කරන ධර්මතා මොනවද කියන එකත් ඒ සුවච බව ඇති කරන ධර්මතා වලින් සමන්විත බවත් තම් අපේ ආරක්ෂාව පිණිස හේතු වෙන බව මේ නාථකරණ සූත්‍රයේදී භාගතුන් වහන්සේ මේ කාරණේදී පැහැදිලි කරනවා. එතකොට පින්වත්නි අපේ අවධානය යොමු කරන්න වටිනවා මොනවාද මේ සුවච බව ඇති කරන ධර්ම. එහෙම නැත්නම් අපි තුල යම්කිසි දුර්වච බවක් ඒ කියන්නේ සුවච නැති අකීකරු අවවාද වලට නොනැමෙන සුළු බවක් අපි තුල තියෙනවා නම් ඒ අගුණ ටික මොනවද? අපි හදාගන්න තියෙන කරුණු මොනවද? මොකද ඇතැම් වෙලාවට කෙනෙක් අපිට අවවාද කරන්න පෙළඹෙන්නේ නැත්තම් අපිට වෙන්නේ ලොකු අලාභයක්. මොකද අපි නිතරම හිතන් ඉන්නවා නම් අපි දන්නවා කියලා. අපි තමයි ලොක්කෝ කියලා. එතකොට අර සාමාන්‍ය මේ යමක්කමක් තේරෙන කෙනෙක් අපේ මේ තියෙන දනදඬු ස්වභාවය දැකලා අපිට අවවාද කරන්න පෙළඹෙන්නේ නැහැ. අන්න ඒ බඳු අපි තුල තියෙන යම් දුර්ගුණ දහසයක් මතු කරලා පෙන්ලා දීලා තිනවා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අනුමාන සූත්‍රයේදී. මජ්ක්‍ධිම නිකායේන අනුමාන සූත්‍රය මේ බුද්ධ ශාසනයේ මුල් යුගවල ප්‍රාතිමෝක්ෂය හැටියට භාවිතා කරලා තියෙන බව කරුණු තියෙනවා. ඒ කියන්නේ ඒ තරම්ම වටිනා සූත්‍රයක් තමයි මේ අනුමාන සූත්‍රය. ඒකෙදි අපේව මේ දුර්වච කරන එහෙම නැත්නම් අවවාද අනුශාසනා නොලබන මට්ටමට පත් කරන කාරණා 16ක් ඒ වගේම ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත වෙන අපිව සුවච කරන යම් වෙනත් කෙනෙකුට අවවාද අනුශාසනා දෙන්න පොළඹවන කාරණා 16කුත් පෙන්ලා දීලා තියෙනවා. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් නම් මේ කාරණා 16. එතකොට අපිත් එකාතකින් හරිම වාසනාවන්ත වෙනවා. මොකද වැඩිහිටියෝ ගුරුතුමන් අපිට අවවාද කරන්න අන්න අපි කෙරෙහි අනුකම්පාවක් ඇති කරගන්නවා. මොකද මේ කියන කාරණා අපි යුක්ත නිසා අපි සුවච නිසා. ඒ නිසා පින්වත්නි අපි කරුණු කීපයක් අරගෙන බලමු. පළවෙනියෙන්ම තියෙන්නේ න පාපිච්චෝ හෝති. ඒ කියන්නේ බොහොම ලාමක ආශාවන්ගෙන් යුක්ත වෙලා නැහැ. ඇතර මේ පාපිච්ච කියන වචනය බොහොම බරපතල වචනයක්. ඉතින් අපි තුල තියෙනවා මේ පාපිච්චතා කියන අගුණය එතකොට සාමාන්‍ය ගුණවතෙක් අපිට කිට්ටු වෙන්නේ නැහැ. ඒ නිසා මොනවාද මේ පාපිච්චතාදී අගුණය කියලා හිතලා බලන්න වටිනවා. මේක බොහොම බරපතල කාරණයක්. ඇතම් කෙනෙක් ඉන්නවා ඇත්ත වශයෙන්ම ශ්‍රද්ධාවන්ත නැහැ. නමුත් ලොකු ශ්‍රද්ධාවන්තයෙක් කියලා අනුන්ට පෙන්නනවා. එතකොට පින්වත්නි අනුන් නොමග යනවා. නොමග ගිහිල්ලා ඉතින් අපිට ප්‍රශංසා කරනවා, විවිධාකාර ලාභ සත්කාර කරනවා. ඉතින් අපිට ඇත්ත වශයෙන් නැති ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රතිරූප ගොඩනගා ගන්න අදහසින් ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ අදහසින් නැති ಗುಣ පෙන්නනවා එතකොට. එතකොට ඇත්ත වශයෙන් ශ්‍රද්ධාවක් නැහැ. නමුත් ලකුවට ශ්‍රද්ධාවන්තයෙක් වගේ පෙනී සිටිනවා. එක අතකින් දෙබිඩි ජීවිතයක් ගත කරනවා. ඇත්ත වශයෙන්ම තියෙන ජීවිතය, ඇත්ත වශයෙන්ම තියෙන චරිතය නෙමෙයි අපි අනිත් අයට පෙන්වන්නේ. ඉතින් ඇතැම් වෙලාවට අපි ලෝභී වුණත් යම් යම් තැන්වලදී අනිත් අර කැපී පෙනීම සඳහා අපි පෙන්눔 කරනවා අපි බොහොම නිර්ලෝභී, බොහොම ත්‍යාගවන්තයි කියලා. ඉතින් තවත් තැනක අපි සිල්වත් නොවුනත් බොහොම සිල්වතෙක් හැටියට පෙනී සිටිනවා. ඇතම් වෙලාවට අපි භාවනා නොකලත් භාවනා කරන කෙනෙක් හැටියට පෙනී සිටිනවා. ඇතම් වෙලාවට අපිට ලොකු දැනුමක් නැතත් ලොකු දැනුමත් එක් වගේ පෙනී සිටිනවා. ඉතින් මේ වගේ ඉතින් කරුණු රාශියක් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ පිංගුතුන්ට තේරෙනවා මේ ಗುಣධර්ම අපි තුල නැතුව අපි තියනවා වගේ ලොකුවට පෙන්නනවා නම් ඒ හරහා ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙනවා නම් අන්න භාගතුන් වහන්සේ කියනවා අන්න ඒ ජීවිතේ පාපිච්චයි කියලා. බොහොම බරපතල මට්ටමක්. පාපිච්ච කියන මට්ටම බොහොම බරපතල මට්ටමක්. මොකද අපි තනිකරම අනිත් අයව වැඩිහිටියන්ව ගුරුවරුන්ව අනිත් සමාජයේ නොමග යවනවා. එතකොට කිසිසේත්ම අපිට අපේ ඒ අගුණයන් හෙළි වුණාම යම් අවස්ථාවක හෙළි වුණාම බැනුම් ඇනුම් බැනුම් ලබන්න සිද්ධ වෙනවා. අපකීර්තියට පාත්‍ර වෙනවා. ඒ හැරත් මේ පාපිච්චතාදී අගුණය නිසා අනිවාර්යයෙන්ම අපාගත වෙන්න සිද්ධ වෙනවා. මොකද සිල්වත් නොවි සිල්වත් හැටියට පෙනී සිටීම බොහොම බරපතලයි. දැන් භික්ෂු සීලයේදී බොහොම බරපතල අකුසල් වලටපත් වෙලා පිරිසුදු හැටියට පෙනී සිටියොත් සෑහෙන්න බරපතල මට්ටමකට මුළු සංඝ සමාජයේම පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේමයි අපි ගිහි ජීවිතයේදී වුණත් අපි සැබෑ චරිතය හෙළි දක්වන්නේ නැත්නම් දෙබිඩි ජීවිතයක් දෙබිඩි චරිතයක් රඟපානවා නම් එතකොට අපේ සැබෑ ස්වરૂපය නොදන්න නිසා අනිත් අයට අපිට අවවාදයක් දෙන්න විදිහක් නැහැ. නිසා මූලම මුල්ම කාරණේ වශයෙන් මේ මුගලන් මහරහතන් වහන්සේ පෙන්වන්නේ මේ පාපිච්චතාදී අගුණය අගුණයෙන් තොර වීම. න පාපිච්චෝ හෝති. පාපිච්ච නොවීම. ඊළඟට පෙන්නන කාරණා අත්ුක්කංශන පරවම්බන කියන මේ තමන්ව හුවා දක්වන අනුන්ව හෙලා දකින ස්වභාවයෙන් තොර වෙන්න වෙනවා. දැන් අපිට සාමාන්‍යයෙන් තියෙන පුරුද්දක් තමයි අපි තමයි දන්නේ කියලා සාමාන්‍යයෙන් අපි හිතනවා. අනිත් අය දන්නේ නැහැ කියලා අනිත් අයව පහත්කට සලකනවා. ඉතින් මේ මෙබඳු වූ ගුණයක් එහෙම නැත්නම් අගුණයක් අපි තුල තියෙනවා නම් එතකොට කවුරුවත් අපිට අවවාද කරන්න පෙළඹෙන්නේ නැහැ. මොකද අපි හිතන්නේ තමන් තමයි දන්නේ. මම තමයි දන්නේ. අනිත් අය මුකුත් දන්නේ මම තමයි සිල්වත්. අනිත් අය කිසිම සීලයක් නැහැ. ඉතින් මේ විදිහට හැමතිස්සෙම තමන් උසස් කරලා අනුන්ව පහත් කරලා අපි හිතනවා නම් එතකොට ඇත්තටම අවවාද දෙන්නේ වෙනත් කෙනෙක්. අපි තමන්ම අවවාද කරගන්නව නෙමෙයි මෙතෙන්දි කතා කරන්නේ වෙනත් කෙනෙක් ඉදිරිපත් වෙලා ගුරුවරයෙක් වේවා, කල්යාණ මිත්‍රයෙක් වේවා ඉදිරිපත් වෙලා අපිට අවවාද කිරීමක්. එතකොට අපි අනිත් අයව සියලු දෙනාම පහත් කොට සලකනවා නම් අපිවම උසස් කරලා සලකනවා නම් අන්න එතකොට මේ සුවච කියන ගුණය අපි තුල නැහැ. ඊළඟට පෙන්눔 කරන කාරණය අපි බොහොම ක්‍රෝධ කරන සුළුයි. සුළු දෙයටත් කිපෙනවා. කිපිලා අන්න අපි නිතරම ඉන්නේ කේන්තියෙන් ක්‍රෝධ කළා ඊළඟට ක්‍රෝධයෙන් මැඩුණු සිතින් නම් අපි ඉන්නේ. එතකොට පින්වත්නි අපි ගාවට කවුරුත් එන්නේ නැහැ. මොකද හැම තිස්සෙම කේන්ති ගිහිල්ලා ඉන්නේ. ඉතින් යම්සි කෙනෙක් ඇවිල්ලා අවවාදයක් දෙන්න ගත්තොත් ඉතින් අපිට පැහැදිලි මේ ක්‍රෝධ කරන සුළු කෙනා ගාවට ඇවිල්ලා අවවාදයක් දෙන්න ඉදිරිපත් වෙන්නේ මොකද ඒ ඉදිරිපත් වෙන කෙනාට බොහොම හානි කරයි මොකද අපේ තියෙන මේ කෝපය නිසා ක්‍රෝධ කරන සුළු බව නිසා ඉතින් අපි හැමතිස්සෙම කේන්තියෙන් ඉන්නවා නම් ක්‍රෝධ කරන සුළු බවින් යුක්ත නම් අන්න අපිට මේ ලැබෙන්න තිබිච්ච අවවාද සියල්ල නොලැබී යනවා. ඊළඟට ක්‍රෝධය නිසාම අපි අපිට අවවාද කරන්න එන කෙනත් එක්ක ගැටෙනවා. එයත් එක්ක ප්‍රශ්න ඇති කරගන්නවා. එකට එක කියන්න යනවා. ඊළඟට ඇතැම් වෙලාවට මේ හරහා අපි වෛරයක් ඇති කරගන්නවා. දැන් මේ සත්පුරුෂයෙක් ඇවිල්ලා අපිට අවවාද කරනවා. නමුත් අපි කිපිලා ක්‍රෝධ කරලා අන්න ඒ තැනැත්තා ගැන වෛරයක් ඇති කරගන්නවා. දැන් එකාතකින් බැලුවාම කොයිතරම්නම් පරිහානිකර තත්වයක් අවැඩදායි තත්වයක් අපිට උදා වෙනවද කියලා හිතලා බලන්න වටිනවා. මොකද යම් සත්පුරුෂයෙක් අපි ගැන අනුකම්පා හිතිලා අවවාදයක් කරන්න ආවහම අපි කිපෙනවා නම් ඒ තැනැත්තත් එක්ක ගැටෙනවා නම් ඒ තැනැත්තට වෛර කරන්න ගන්නවා නම් එතෙන්දී අපිටමයි ලොකු අලාභයක් සිද්ධ වෙන්නේ. ඒ තැනැත්තා අපිව මගහැරලා යාවි. අපි ඒ විදිහටම වෛර බඳිමින් සංසාරයක් පුරා පිරිහීමෙන් පරිහානියෙන් පරිහානියටපත් වේවි. ඊළඟට මේ தත්වයක් ඉක්මවලා ගිහිල්ලා අපිට යම්සි කෙනෙක් අවවාදයක් දෙන්න ආවහම ඒකට කිපිලා ක්‍රෝධ කරන්න පටන් අරන් ඊළඟට පරුෂ වචනිනුත් ඒ තැනත්තාට බයිනෝ. ඊළ ඒ කාරණේ තමයි 6 වෙනි කාරණාව වශයෙන් ඉදිරිපත් කරන්නේ මේ මුගලන් මහරහතන් වහන්සේ. ඒ කියන්නේ යම්සි කෙනෙක් අවවාද දෙන්නවාම අවවාද දෙන්න ආපු කෙනාට පරුෂවචනෙන් බයිනවා නම් ඉතින් බොහොම පැහැදිලි කවදාවත් කිසිම කෙනෙක් අවවාද කරන්න කිට්ටු වෙන්නේ නැහැ. ඊළඟට තවත් අවස්ථාවක අපි තුමු චෝදනා කරනවා. දැන් කෙනෙක් ඇවිල්ලා අපේ වැරදක් දැකලා චෝදනාවක් වශයෙන් ඉදිරිපත් කරනවා. ඒ අවස්ථාවේදී චෝදකයාට එහෙම නැත්නම් අපිට මේ චෝදනා කරපු අපේ වැරද්ද පෙන්ලා දීපු කෙනාට පටහැනි වෙනවා. එයාට විරුද්ධව යනවා. විරුද්ධව ගිහිල්ලා සමහර වෙලාවට අපි ඒක පිළිගන්නව වෙනුවට එයාට බැන වදිනවා. එයාට ගරහනවා. මට මේ අවවාද කරන්න තරම් ඔබතුමා මේ මට්ටමේ ඉන්නවද? උසස් මට්ටමක ඉන්නවද? මේ සියල්ල හදාගෙනද ඉන්නේ? වැරදි වලින් තොරද? කියලා ඉතින් අපි අනිත් පැත්තට එයාට ගරහන්න පටන් ගන්නවා. චෝදනා කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ බඳු අවස්ථාවක ඉතින් මේ தত্ত্বය තේරුම් ගත්තනම් යම්සි කෙනෙක් කවදාවත් අපිට අවවාද කරන්න එන්නේ නැහැ. මොකද අපි අවවාදේ පිළිගන්නව වෙනුවට අවවාද කරන්න ආපු කෙනත් එක්ක ගැටෙනවා එයාට අනිත් පැත්තට චෝදනා කරනවා. අනිත් පැත්තට වෛර කරගන්නවා. ඊළඟට චෝදනා කරන්න ඇවිල්ලා අපිට යම්සි වරදක් පෙන්වලා දුන්නාම අපි ඒ චෝදකයාට එයාගේ තියෙන වැරද්දක් පෙන්වලා දෙනවා. ඉතින් එතකොට අන්තිමට අර අපිට වැරද්දක් පෙන්වලා ආපු කෙනා බොහොම හිත් ඇවුලටපත් වෙලා අපිව අතහැරලා දානවා මිසක් අපිට ඒකෙන් යහපතක් වෙන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් නම් මේ වැරද්දක් පෙන්ලා දුන්නාම නිහතමානීව මේ වැරද්ද පිළිගන්න. එතකොට සෑහෙන ලාභයක් මේ කාරණාව හරහා අර කලින් ගාථාවේදී පෙන්නුවා වගේ දැන් මේ චෝදනාවක් කියන්නේ එක්තරා අන්දමකින් හිත රිදෙන කටයුත්තක්. මොකද වැරද්දක් පෙන්වලා දෙන්නේ. ඉතින් අපි හුඟක් වෙලාවට වැරදි පෙන්ලා දෙන්න අකමැති. වැරදි පෙන්ලා දෙනවට අකමැති. ප්‍රශංසාවලට බොහොම කැමති. ඉතින් අපේ සුළු දේවල් වලටත් ලොකුවට ප්‍රශංසා කරනවා නම් ඇතම් කෙනෙක්. ඉතින් අපි බොහොම සතුටින් ඒ පිරිස ඇසුරු කරනවා. නමුත් පින්වත්නි අපි තේරුම් ගත යුතුයි හිස් මිනිස්සුන්ගේ අසත්පුරුෂයින්ගේ දහසක් ප්‍රශංසාවලට වඩා සත්පුරුෂයෙකුගේ බැනවැදීමක් අපේ මේ ජීවිතවලට බොහොම වටින බව තේරුම් ගත යුතුයි. ඇත්තට මේ අපි යන්න හදන යන මේ ආධ්‍යාත්මික ජීවිතයේදී එක්තරා අන්දමකින් ඇතුළට නැඹුරු වෙලා යන ගමනක් තියෙන්නේ. ඉතින් අපිට ඇතුළට නැඹුරු වුණාම තේරෙන්න පටන් ගන්න අපේ සිත් තුළ තියෙන මේ කෙලෙස් බරිත ස්වභාවය. අපේ තියෙන අඩුපාඩුකම් තමයි අපිට තේරෙන්න ගන්නෙ. ඉතින් ඒ අඩුපාඩුකම් දැකතක තමයි අපි ඒව හදාගන්නේ. ඉතින් පින්වත්නි ඇතැම් වෙලාවට අපිට අපේ අඩුපාඩුකම් තේරෙන්නේ නැත්තම්, පේන්නේ නැත්තම් ඉතින් ඒක එක අතකින් අපේ යම්සේ අඩුපාඩුවක් එහෙම නැත්නම් අපේ තියෙන දුර්වලකමක්. ඒ කියන්නේ අපේ තියෙන අඩුපාඩු අපිට පේන්නේ නැහැ. ඉතින් යම්සි සත්පුරුෂයෙක් ඉදිරිපත් වෙලා ඒ අඩුපාඩු අපිට පෙන්වලා දෙනවා නම් එතකොට අර දිගින් දිගට වෙන්න තිබිච්ච හානියක්, දිගින් දිගට වෙන්න තිබිච්ච පරිහානියක්, ඒ අඩුපාඩුව හරහා වෙන්න තිබිච්ච ලොකු අකුසල රාශියක් මේ අඩුපාඩුව හදා ගැනීම හරහා අපිට සකස් කරගන්න පුළුවන්. අකුසල් දුරු කරගන්න, කුසල් වර්ධනය කරගන්න. එතකොට මේ අවවාදයට ඇහුම්කන් දීම හේතු වෙනවා. නමුත් අපි ඒ වෙනුවට ඒ තැනත්තාට ප්‍රතිචෝදනා කරනවා නම් ඒ තැනත්තාට අවවාද කරන්න එන කෙනාට වෛර කරනවා නම් හිත නරක කරගෙන අපි ක්‍රෝධ කරන්න පටන් ගන්නවා නම් එතකොට ඉතින් සියල්ල අනිත් පැත්ත තමයි හැරෙන්නේ. ඊළඟට මේ මුගලන් මහරහතන් වහන්සේ පෙන්ලා දෙන කාරණාව තමයි අපිට යම්සි කෙනෙක් ඇවිල්ලා අපේ මේ වැරද්දක් දැකලා මෙන්න මේ මේ වැරද්ද මම දැක්කා. ඒ නිසා හදාගන්න කියලා අපිට අවවාද කරනකොට අපි ඒ වරද පිළිගන්නව වෙනුවට කතාව වෙන පැත්තකට හරවනවා. ඉතින් මේ එකතකින් මේ මුගලන් මහරතන් වහන්සේ මේ වෙන්න පුළුවන් අපි මේ කරන හැම දෙයක්ම දැකලා තමයි මේ පෙන්눔 කරන්නේ. වරද ගැන කතා කරන්න ආවහම අපි වෙන කාරණයක් ගැන කතා කරනවා. කතාව වෙන පැත්තකට හරවනවා. එතකොට අර කියන්න ආපු කාරණේ යටපත් වෙනවා. අපි මේ ගත්ත මාතෘකාව ඔස්සේ කතාව දිගහැරෙනවා. ඒ බඳු මට්ටමක නම් අපි ඉන්නේ එතකොටත් අර ලැබෙන්න තිබිච්ච ලාභය හදාගන්න තිබිච්ච වරද අපින් අහිමි වෙලා යනවා. අපි තවදුරටත් ඒ වරදේම ජීවත් වෙනවා. ඊළඟට අපිට පුළුවන් නම් අපි හිතමු කෙනෙක් ඇවිල්ලා චෝදනා කරනකොට අපිට පුළුවන් නම් බොහොම නිහතමානීව ඒක පිළිගන්න ඒ වගේමයි චෝදනාව ඇත්ත වශයෙන්ම අර්ථ විරහිතනම් පදනම් විරහිතනම් බොහොම හිත නොරිදෙන ආකාරයට අපිට පුළුවන් නම් අපේ චරිතය සපයලා කියන්න. අන්න එතකොට අනිත් කෙනාට හිත රිදෙන්නේ නැති නිසා අපිට අවවාද කරන්න ආපු කෙනාගේ ගෞරවය රැකින නිසා ඊළඟ පාර වුණත් එයා අපිට අවවාදයක් කරන්න පෙළඹෙනවා. ඒ නිසා මේ සම්පාදේති කියලා අපේ මේ චරිතය අපිට සපයලා කියන්න පුළුවන් නම් අපිට මතකනම් අපි ගත කරපු ජීවිතේ මතකනම් සතිමත්ව අපි ගත කරලා තියෙනවා නම් අන්න අපිට යම්සි කෙනෙක් ඇවිල්ලා වරදකින් පැවරුවාම වරදක් කළා කියලා අපිට චෝදනා කරාම අපිට නිවැරදිව සපයලා කියන්න පුළුවන් මෙන්න මේ කාරණේ මෙන්න මේ මේ විදිහටයි සිද්ධ වුනේ කියලා හිත නොරිදෙන ආකාරයට අපිට සපයලා කියන්න පුළුවන්. එහෙම සපයලා කියන්න පුළුවන් නම් අන්න මුගලන් මහරහතන් වහන්සේ කියනවා අනිත් අය අපිට අවවාද කරන්න පෙළඹෙනවා. මොකද අවවාද පිළිගන්නා සුළු ස්වභාවයත් ඇත්ත වශයෙන්ම වරදක් සිද්ධ වෙලා නැත්නම් ඒක නිවැරදි ආකාරයෙන් ඉදිරිපත් කරන ස්වභාවයත් අපි තුල තියෙනවා. ඊළඟට අවවාද කරන්න එන කෙනාගේ ගුණය අපි පිළිගන්නේ නැත්නම් අපි ඒ කෙනාගේ ගුණය වහනවා නම් ගුණය මකනවා නම් එතකොට අපිට මේ අර ගෞරවයෙන් අවවාද පිළිගන්න තිබිච්ච හැකියාව නැති වෙලා යනවා. ඒකයි අර මුලින්ම කිව්වේ පදක්ඛිනක් ගාහි අනුශාසනින් මේ ලැබෙන අවවාද අනුශාසනා ප්‍රදක්ෂිනා කරමින් ගෞරව කරමින් දොහොත් මුදුනේ තියලා පිළිගන්නවා කියන ස්වરૂපයයි බුදුරජාන් වහන්සේ මතු කරන්නේ. අපි ඒ වෙනුවට අපිට අවවාද කරන්න කෙනා අවවාද කරන්න ආපු කෙනාගේ ගුණය පහත්කට සලකනවා නම් ඒ වගේමයි එයාගේ තියෙන වැරදි අපි මතු කරනවා නම් අන්න ඒ ඒ කාරණය මුගලන් මහරහතන් වහන්සේ පෙන්නනවා නැවතත් අවවාද කරන්න එන්න තිබිච්ච හැකියාව නැති වෙලා යනවා. ඊළඟට අපි හිතමු ඊළඟ කාරණාව වශයෙන් පෙන්වන්නේ අපි මේ අවවාද කරන්න ආපු කෙනාට ඊර්ෂ්‍යා කරනවා. එහෙම නැත්නම් අපි ඊර්ෂ්‍යා බරිතව ජීවත් වෙනවා. එහෙම නැත්නම් අපි මසුරුකමින් යුක්තව ජීවත් වෙනවා. මෙබඳු චරිතයක් නම් අපිට තියෙන්නේ ඒත් අනිත් අය අවවාද කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා මුගලන් මහරහතන් වහන්සේ කියනවා. ඒ වගේමයි අපි තුල නිකන් කපටිකම් තියෙනවා නම් අපි යම් යම් ක්‍රම පාවිච්චි කළා අනිත් අයව මුලා කරනවා නම් අන්න එතකොටත් අපිට අවවාද කරන්න ඉන්නේ නැතුළු. ඒ වගේමයි අපි නැති ಗುಣ පෙන්නනවා නම් නැති ඒ වගේම තියෙන අගුණ සංගවනවා නම් එතකොටත් අනිත් අය අපිට අවවාද කරන්න ඉන්නේ නැතිළු. ඊළඟට බරපතල කාරණයක් වශයෙන් අවසානයෙන් ඉදිරිපත් කරන්නේ අපි යම්කිසි දෘෂ්ටියක එල්බගෙන ඉන්නවා නම් අපි පිළිගත්ත යම්සි මතයක් තියෙනවා නම් වෙනත් කෙනෙක් ඇවිල්ලා අපිට අවවාද කරොත් මේ මතය සම්බන්ධයෙන් අනුකම්පාවෙන් ඇවිල්ලා මේ මතයේ තියෙන වැරද්ද පෙන්ලා දෙද්දි අපිට බැරි නම් මේ මතය දුරු කරන්න ඒ දෘෂ්ටිය බැහැර කරන්න අන්න ඒකම එක අතකින් බොහොම ප්‍රබල හානිකර තත්වයක් වෙනවා. මොකද මේ අපි සාමාන්‍යයෙන් කෙලෙස් බරිතව තමයි විවිධාකාර මතිමතාන්තර වලට එළඹෙන්නේ, පෙළඹෙන්නේ. දැන් අපි මේ කෙලෙස් බරිතව බැසගත් ග්‍රහණය කරගත් දෘෂ්ටි වැරදි බව යම්සි කෙනෙක් ඇවිල්ලා කියනකොට අපිට බොහෝ සෙයින් කේන්ති යනවා. මොකද අපි ඒක දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නේ. ඒ නිසාම සම්දිත්‍ති පරාමාසී කියලා සාමාන්‍යයෙන් ධර්මයේ විස්තර වෙනවා. මේ තමන් ගත්ත දෘෂ්ටිය පරාමර්ශණය කරනවා. දැඩිව ග්‍රහණය කරනවා. ඒ අවස්ථාවේදී කිසිසේත්ම අපි කැමති නෑ වෙනත් කෙනෙක්ගේ තියෙන දෙයක් වෙනත් කෙනෙක් කියන දෙයක් පිළිගන්න. මොකද අපි ඉන්නේ අපේ මතේමයි. අපි බොහොම දරදඬුයි. මුරුදු නෑ. සාමාන්‍යයෙන් පාවිච්චි කරන ඔලොමොලයි කියලා. මේ කියන්නේ අපි ඉන්නේ අපේ මතේමයි. අනිත් අය මොනවා කිව්වත් කමන්නේ මං ඉන්නේ මගේ මතේ. කියලා ඔන්න ඇතැම් වෙලාවට අපි හිතනවා. අන්න ඔය වගේ අගුණ තියෙනවා නම් අපි ගාව අපි තේරුම් ගන්න අපිට තේරුම් ගන්න සිද්ධ වෙනවා අනිත් සත්පුරුෂයෝ අපිට අවවාද කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉතින් මේ අගුණ අපි දුරු කරගන්නවා නම් අපි නිහතමානී වෙනවා නම් අපිට තේරිච්ච දෙයක් පවා යම්සි කෙනෙක් වැරදි කියලා කියලා කිව්වොත් අපි පොඩ්ඩක් නැවතත් විමසලා බලන්න පෙළඹෙනවා නම් අපිට පුළුවන් සෑහෙන ඇතුළට නැමිලා අනිත් කෙනෙක් කියන දෙයක් අහලා ඒ දිහාටවත් නැමිලා ගත කරන්න පුළුවන්. භාවනා ජීවිතයේදී මේ කරුණු සෑහෙන දුරට අදාළ වෙනවා. මොකද නිරන්තරයෙන්ම විවිධාකාර ක්‍රමවේදයන් ඔස්සේ භාවනාවන් තියෙනවා. ඉතින් අපි ඇතැම් වෙලාවට අපි දරන ක්‍රමේම අපි දන්න ක්‍රමේම නිවැරදි ඒකමයි එකම ක්‍රමය කියලා හිතාගත්තොත් සමහරවිට වෙන වෙන හොඳ ක්‍රම හරහා අපිට ලැබෙන්න තිබිච්ච ආනිසංස ලබා ගන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි ධර්මයේ පවා යම්සි කොටසක් අරගෙන දැඩිව ග්‍රහණය කරගත්තොත් එතකොට අපි ඊට බාහිරින් තියෙන විවිධාකාර යහපත් ධර්ම කොටස් ඉගෙන ගන්න තියෙන හැකියාව දුර වෙලා යනවා. ඒ වගේමයි අපි විවෘත මනසකින් තොරව එක්තරා අන්දමකින් දැඩිව ග්‍රහණය කරගත්තු මනසකින් නම් අපි කටයුතු කරන්නේ. එතකොට අර වෙනත් මත දරන, එහෙම නැත්නම් වෙනත් මාර්ග අනුගමනය කරන අනිත් යම්සි මට්ටමකට පැමිණිච්ච වෙනත් කෙනෙක් ඉන්නවා නම් ඒ තැනත්තා කොහොමත් අපි ගාවට එන්නේ නැහැ. මොකද දන්නවා මේ දැඩිව ගත්ත මතයක් තමයි මෙයා දරන්නේ. දෘෂ්ටිගත වෙලා ඉන්නේ. කියලා තේරුණොත් අන්න අනිත් අය අපිට අවවාද කරන්නේ නෑ. ඒ වගේමයි අපි සැබෑව හෙලි කරන්නේ නැතුව අපේ ගාව තියෙන දුර්ගුණයන් හෙලි කරන්නේ නැතුව නැති ಗುಣ පෙන්වන්න ගියොත් සම්පූර්ණයෙන්ම පාර වර්ධිනවා. මොකද මේ ගමනේදී අපි හෙලි කිරීම හරහා යන ගමනකුයි තියෙන්නේ. සාමාන්‍යයෙන් කමඨහන් සුද්ධ කරනවා කියලා කියන්නේ කමඨහන් සාකච්ඡා කරනවා කියලා කියන්නේ අපේ මේ තියෙන අඩුපාඩු තමයි හෙලි වෙන්නේ. අපි දැකපු දේවල්, අහපු දේවල්, වෙච්ච දේවල් මේ හරහා අපේ අපේ සිත් තුළ තියෙන විවිධාකාර කෙලෙස් මට්ටම්, ආසව අනුසය මට්ටම් තමයි හෙලි වෙන්නේ. ඉතින් අපිට පුළුවන් නම් නොවලහා මේ දේවල් හෙලි කරන්න, කිසිම දෙයක් සංගවන්නේ නැතුව විවෘත වෙන්න අපිට පුළුවන් නම් ඒ හරහා අපේ ගමන ඉක්මන් වෙනවා. මොකද අපිට සංගවන්න දෙයක් නැහැ. දෙබිඩි ජීවිතයක් නැහැ. ඒ වෙනුවට අපි කියන දේම කරනවා. කරන දේම කියනවා. අපි අත්දැකපු දේ ඒ ඒ සැටියෙම විස්තර කරන්න උත්සාහවත් වෙනවා. නොවලහා කියනවා. එතකොට මේ අපිට අවවාද දෙන අයට බොහොම පැහැදිලි චිත්‍රයක් අපි කෙරෙහි මවාගෙන එහෙම නැත්නම් අපේ අපේ චරිතය පැහැදිලිව තේරුම් අරගෙන අපිට අවවාද කරන්න අවස්ථාව සැලසෙනවා. සාමාන්‍යයෙන් විවිධාකාර භාවනා කමටහන් ගැන විස්තර කරනකොට සාමාන්‍යයෙන් දහමේ විස්තර වෙනවා. මේ විතර්ක බහුල චරිත වලට මෙන්න මේ කමටහන දෙන්න. රාග බහුල චරිත වලට මෙන්න මේ කමටහන දෙන්න. මෝහය බහුල චරිතයට මේ කමටහන දෙන්න. මේ ආදී වශයෙන් කමටහන් පවා වර්ග කළා පෙන්눔 කළා තියෙනවා. එතකොට පින්වත්නි අපිට සිද්ධ වෙනවා අපේ මේ සාමාන්‍ය සැබෑ චරිතය නොවලහා හෙලි කරන්න සිද්ධ වෙනවා. ගුරුවරයා ඉදිරියේ අපිට විවෘත වෙන්න සිද්ධ වෙනවා. අපි තුල තියෙනවා නම් යම්සි අගුණයක් හෙලි කරන්න සිද්ධ වෙනවා. එතකොට තමයි මේ කාරණාව තේලුම් අරගෙන අපිට අවවාද දෙන කෙනෙක් ගුරුතුමෙක් ඒ වරද හදාගන්න අවශ්‍ය කරන නිවැරදි අවවාදය අපිට ලබලා දෙන්නේ. ඒ වගේමයි අපිට අවවාද දෙනකොට අපිටම කමටහනක් දෙනකොට භවනාව සම්බන්ධයෙන් කියලා දෙනකොට ඉතින් අපි අපේ මතේම ඉන්නේ නැතුව අපිට ඒක බොහොම නිහතමානීව පිළිගන්න පුළුවන් නම් ඒ ඒ කරුණත් කරලා බලන්න පුළුවන් නම් අන්න අපිට විවෘත මනසක් හරහා ආධුනික මනසක් හරහා ඒ ලැබිච්ච අලුත් දෙයින් ප්‍රයෝජනයක් ගන්න අවස්ථාව ලැබෙනවා. නමුත් ඒ වෙනුවට අපි අභිභවාසිතනවා නම් දීපු අවවාදය අභිභවාසිතනවා නම් එහෙම නැත්නම් ඒ දීපු අවවාදය ගුරුවරයාටත් ඒ කියන්නේ අවවාද දීපු ගුරුතුමාටත් වෛර කරන්න හරි ද්වේෂ කරන්න හරි ඔය වගේ බොහොම එහා මට්ටමකට යනවනම් ඉතින් එතෙන්දී හානි වෙන්නේ අපිටමයි. එතකොට මේ කාරණා අපිට තේරුම් ගනිද්දී බුදුරජාණන් වහන්සේ මතු කරපු බොහොම වැදගත් සංසිද්ධියක් තියෙනවා. එක්තරා අවස්ථාවක මේ ශාසනය පවතිනකොට භාගතුන් වහන්සේම ඉදිරිපත් වෙලා භික්ෂුන් වහන්සේලාට කියනවා මහණෙනි මේ වස් කාලය අවසන් වුනහම ඔවුනොවුන්ව පවර ගන්න තම තමන්ගේ යම්කිසි වරදක් තියෙනවා නම් ඒ වැරද මට කියලා දෙන්න කියලා මට පෙන්ලා දෙන්න කියලා මේ පින්තුන් අහලා ඇති සමහර වෙලාවට දැන් සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේලා වස් සමාදන් වෙනවා වස් කාලය වස් තුන් මාසක් සමාදන් වෙනවා එක යම්සි ස්ථානයක විහාරස්ථානයක වේවා ආරණ්‍ය සේනාසනයක විශේෂයෙන් නතර වෙලා ඒ වස්තුම් මාසයේ බණ භවනාදී යෙදෙමින් කටයුතු කරනවා. මේ වස්තුම් මාසය අවසන් වුණාට පස්සේ පවාරණය කියලා විනය කර්මයක් කරනවා. මෙතෙන්දී දැන් කරන්නේ මේ බුදුරජාන් වහන්සේ දීපු අවවාදයේ පිහිටීම. මේ අපි කතා කරපු දේවල් කොයිතරම් බරපතල වශයෙන් භාගතුන් වහන්සේ අපිට පෙන්ලා දීලා තිනවද කියනවනම් විනය කර්මයක් වශයෙන්ම එහෙම නැත්නම් බොහොම ප්‍රබල අවස්ථාවක් වශයෙන්ම කළ යුතු දෙයක් වශයෙන්ම භාගතුන් වහන්සේ පනවලා තියෙනවා මේ වස්හාර වස්තුම් මාසයේ අවසන් වුණාට පස්සේ එකිනෙකා තම තමන්ව පවර ගන්න කියලා. ඒ කියන්නේ පවාරණය කරන්න කියලා. එහෙම නැත්නම් මගේ යම්සි අඩුපාඩුවක් තිබුණා නම් ඒක ඔබතුමා දැක්කනම් එහෙම නැත්නම් මගේ අඩුපාඩුව ගැන ඔබතුමාට ඇහුණා නම් එහෙම නැත්නම් මගේ තිබිච්ච යම්සි අඩුපාඩුවක් ගැන සැක හිතුණා නම් මං කෙරේ අනුකම්පාවෙන් මට ඒක පැහැදලා දෙන්න මට ඒක පෙන්නලා දෙන්න කියලා සංඝයා වහන්සේලා ඉදිරියේ වැඳ වැටිලා ඉල්ලන්න කියලා මේ කාරණේදි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. පාලි වාක්‍යයේ එන්නේ සංගම්බන්තේ පවාරේමි දිත්තේනවා සුතේනවා පරිසංඛායවා වදන්ති මං ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරිස්සාමි මේ විදිහට තුන් වරක් ඇඳිලි බැඳගෙන ආයාචනා කරන්න කියනවා මගේ අතේ යම්සි වැරද්දක් දැක්කනම් ඇහුණනම් එහෙම නැත්නම් මං ගැන සැක කළානම් මට මේ වැරද්ද පවසන්න මට මේ වැරද්ද පෙන්ලා දෙන්න මම ඒ වැරද්ද දැකලා මම හදා ගන්නවා. දැන් පින්වත්නි එකාතකින් මේ බුද්ධ ශාසනයේ විතරක් දකින්න ලැබෙන ඊටාම සුවිශේෂී කාරණයක්. මොකද බොහොම විවෘත වෙලා වැරදි සංගවීම සැඟවීම වෙනුවට වැරදි පෙන්වගෙන වැරදි හදාගන්න අනිත් අයගේ උදව්ත් ඉල්ලගෙන යන ගමනක් තියෙන්නේ. ඉතින් අපිටම වැරදි නොපෙනෙන නිසා එතකොට මෙතෙන්දි අනිත් භික්ෂූන් වහන්සේලාට අපේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ආරාධනා කරනවා අනේ මගේ වැරද්දක් තියෙනවා නම් පෙන්වලා දෙන්න කියලා. ඉතින් ඇතැම් වෙලාවට මෙහෙම වැරද්දක් දෙන්න තියෙනවා නම් පෙන්වලා දෙන්න කියලා කිව්වට පස්සේ යම්සි කෙනෙක් ඇවිල්ලා වැරද්දක් පෙන්වලා දෙනකොට අන්න අර කලින් කතා කරපු සෝවචස්ස කරන ධර්ම 16 අපේ හිතේ තියාගන්න සිද්ධ වෙනවා. මොකද දැන් මේ විවෘත ආරාධනයක් කරලා තියෙන්නේ. ඒ අවස්ථාවේදී දැන් කැම්සි කෙනෙක් කරුණාවෙන් මෛත්‍රියෙන් ඇවිල්ලා අපිට වැරදක් පෙන්ලා දෙනවා නම් එතකොට අර අපි සාකච්ඡා කරපුවේ සෝවචස්ස කරන ධර්ම සුවච වෙන ධර්ම හිතේ පිහිටුවාගෙන බොහොම ගෞරවයෙන් ඒ අවවාදය පිළිගන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපි කොයිතරම් ආරාධනා කළත් අවවාදයක් දෙන්න ආපු අවස්ථාවේදී අපි හැසිරෙන ආකාරය දැකලා ඊළඟට අවවාද දෙන එක අපිට වැලකී යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේමයි මේ අනුමාන සූත්‍රයේදී මොගලන් මහරහතන් වහන්සේ තවදුරටත් පෙන්ලා දෙනවා දැන් අපි අවවාදයක් දෙන්න යම්සි කෙනෙකුට අවවාද දෙන්න පෙරමුණාම ඒ තැනත්තා අපිව නොසලකා හරිනවා නම් අවවාදය පිළිගන්නේ නැත්නම් දෙන අවවාදය බැහැර කරනවා නම් අපේ හිතේ යම්සි නොමනාප බවක් අපහැදිලු අපහැදීමක් ඒ තැනත්තා කෙරෙහි ඇති වෙනවා. ඊට පස්සේ ඉතින් අපි යන්නේ නැහැ අවවාද කරන්න. මොකද දන්නවා තේරුමක් නැහැ අවවාද කළා. අවවාද පිළිගන්න ස්වභාවයක් ඒ තැනැත්තා තුළ නැහැ. මුගලන් මහරතන් වහන්සේ කියනවා මෙබඳු වූ අපහැදීමක් Taman තුලත් එහෙම නැත්නම් වෙනත් කෙනෙක් අපිට අවවාද දෙන්න ආපු අවස්ථාවක අපි අවවාද බැහැර කරපු අවවාද නොපිළිගත් අවස්ථාවක ඒ අවවාද දෙන්න ආපු කෙනාගේ හිතෙත් ඇතිවෙන බව තේරුම් ගන්න කියලා මේ මුගලන් මහරතන් වහන්සේ මතක් කරනවා. අනුමාන කියන වචනයෙන් එන්නේ ඒ අදහස. මේ කියන්නේ අපි අවවාද දෙන්න ගියාම කෙනෙක් පිළිගන්නේ නැති වුනහම අපේ හිත රිදුනනම් අපි අවවාද දීම අතහැරලා දැම්මනම් අපිට අවවාද දෙන්න ආපු වෙලාවක අපි ඒ ආකාරයෙන්ම හැසිරුණොත් ඒ තැනත්තාටත් ඒ බඳුම හිත රිදීමක් වෙලා ඒ බඳුම අතහැර දැමීමක් ඒ තැනත්තත් කරනවා. එතකොට අපිට ලොකු වැඩක් වෙනවා. ඒ වගේමයි ඒ ඒ සත්පුරුෂයත් අපිට අවවාද දීම අතහැරලා දානවා. එතකොට පින්වත්නි මේ ගමනේදී ආධ්‍යාත්මික ගමනේදී එතකොට මේ ඔවුනොවුන් එකිනෙකාට ප්‍රත්‍ය වෙමින් ඔවුනොවුන් එකිනෙකාට අවවාද කරගනිමින් ඔවුනොවුන් එකිනෙකාට ආදර්ශ සපයා ගනිමින් යන ගමනක් තියෙන්නේ. තනිවම යන ගමනකටත් වඩා අපි තනිව භවනා කළාට ගුරුවරුන්ව මේ සත්පුරුෂයන්ව ඇසුරු කරමින් ඒ අයගේ අවවාද අනුශාසනා ලැබමින් යන ගමනුකී තියෙන්නේ. ඉතින් මේ කාරණා හොඳින් තේරුම් අරගෙන අපිට පුළුවන් නම් මේ ඒ අවවාද දෙනකොට බොහොම ප්‍රදක්ෂිනාව ප්‍රදක්ෂිනාපූර්වකව ගෞරවයෙන් යුක්තව අවවාද පිළිගන්නත් ඇත්ත වශයෙන්ම නොකල වරදකට නම් චෝදනා කරන්නේ බොහොම ඉවසීමෙන් යුක්තව ඒ ඒ දේ දරා ගන්නත් ප්‍රතිචෝදනා කරන්නේ නැතුව වෛර ඇති කරගන්න නැතුව ද්වේෂයක් ඇති කරගන්න නැතුව මේ කාරණාවේදී බොහොම සැලකිල්ලෙන් යුක්තව කටයුතු කරන්න අපිට පුළුවන් නම් අර රාහුල ස්වාමින් වහන්සේ වගේ අවවාද ලබා ගන්න සූදානමින් ඉන්නවා නම් අන්න අපිට නිරන්තරයෙන්ම අපේ මේ යන ගමනට ලොකු අත්වලක් ලැබෙනවා. එතකොට අපේ වැරදක් පෙන්ලා දෙද්දි නිදහනයක් පෙන්ලා දුන්නා වගේ අපිට ගෞරවයෙන් සලකන්න පුළුවන් නම් ඒබඳු අවවාද දුන්න උත්මීන්ව ඇසුරු කරන්න හිත රිදුනත් තවදුරටත් මේ අවවාදයේ තියෙන වටිනකම තේරුම් අරගෙන ඒබඳු උතුමන්ව ඇසුරු කරන්න අපිට පුළුවන් නම් අන්න මේ ආධ්‍යාත්මික ගමන සෑහෙන්න ඉක්මනට ය아가න්න හැකි වෙනවා මොකද අනිත් අය අපිට අවවාද දෙන්න පෙළඹෙන නිසා. නිසා පින්වත්නි අද මේ ධර්ම දේශනාවෙන් බුදුරජාන් වහන්සේ මතු කරන ඒ අවවාද පිළිගන්නා ස්වභාවය සුවච බව කීකරු බව අවවාදව අවවාදයන් ගෞරවයෙන් පිළිගන්නා බව කියන මේ කාරණාව භාගතුන් වහන්සේ පෙන්නලා දෙනවා අපි තුල තියෙනවා නම් අන්න ඒ හරහා අපිට ලොකු ආරක්ෂාවක් සැලසෙනවා. ආරක්ෂාවක් සැලසෙන ආකාරය මම හිතන්නේ මේ පිටුතුන්ට දැනටමත් පැහැදිලි. මොකද අපිට අපෙන් අතින් වෙන්න තිබිච්ච වැරද්දක් මග හැරෙනවා. අපි යන්න තිබිච්ච වැරදි පාරක් මග හැරෙනවා. නිවැරදි පාරක් අපිට හෙලිපෙහෙලි වෙනවා මොකද අපි සුවචයි කීකරුයි අනිත් අය ඇවිල්ලා අපිට පාර පෙන්නලා දෙනවා ඒ නිසා මේ කාරණා තේරුම් අරගෙන සුවච බවත් අපේ ජීවිතවලට එකතු කරගෙන මේ ආධ්‍යාත්මික ගමන බොහොම නිහතමානීව යන්න අපි උත්සාහවත් වෙමු. ඒ සඳහා අද දිනේ ධර්ම දේශනාව සියලු දෙනාටම උදව් වේවා කියලා ධර්ම දේශනාව අවසන් කරමින් ප්‍රාර්ථනා කරනවා.